මේ සත්ත්ව ලෝකේ පින් කැමැත්තෙන් යම් කිසි කෙනෙක් කුඩා දනක් හෝ අමුතු මහ දනක් හෝ අවුරුද්දක් මුළුල්ලෙහි දුන්නේ නමුත් ඒ හැම දානයක්ම උතුම් ආර්යයන් වහන්සේ නමක් වඳින්නෙකුට උපදින කුසල චේතනාව හතරකට බෙදලා ඒ හතරෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එතකොට මේ උතුම් ආර්යයන් වහන්සේ නමකට වන්දනා කරන එකම මොන තරම් මහත්ඵලයිද කියන කාරණාව මෙතනදී පැහැදිලි කරනවා. එන පිනතුන මෙතන සඳහන් කළා යංකින්චි ඉට්ටං වහුතංච ලෝකේ. එහෙම සඳහන් කළේ මේ ලෝකෙහි යම්කිසි කුඩා ධනක් හෝ අමුතු මහ ධනක් හෝ මොනවද මේ කුඩා ධනක් හෝ අමුතු මහ ධනක් හෝ කියලා කියන්නේ. පින්වත්නි මේක මංගල සූත්‍රයේ මංගල කාරණා පිළිබඳව පැහැදිලි කරනකොටත් විශේෂයෙන් විස්තර කරනවා මේ කුඩා ධනක් කියන්නේ. මොකක්ද? එහෙම නැත්නම් මංගල ක්‍රියාවේදී දින්න දානං මංගල අවස්ථාවකදී දෙන දාණය එතකොට මේ මංගල අවස්ථාවේදී කියලා කියන්නේ අපිට එක පාරම හිතට එන්නේ විවාහ මංගල්‍යයක් ගැන. ඒ වුණාට මිනිස්සුන්ගේ ජීවිතවල මංගල අවස්ථා ගොඩක් තියෙනවා. ඒ පිළිබඳව මෙහෙම කරුණු ටිකක් පැහැදිලි කරනවා මොනවද මේ මංගල අවස්ථා කියලා. ගෙපල් තැනීම. ඒ කියන්නේ ඉස්සරලාම ගයක් හදන්න අපි කියන්නේ ගෙපොළ හදනවා කියලා. ඉතින් ඉස්සරලා මෙතන සුද්ධ කරන දවසත් මංගල අවස්ථාවක්. අත්තිවාරම කපන දවස කියලා කියන්නේ මංගල අවස්ථාවක්. මුල්ගල් තබන දවස කියලා කියන්නේ මංගල අවස්ථාවක්. ඊට අමතරව උළුවහු තැබීම මංගල අවස්ථාවක්. දරුවන්ගේ කෙස් කැපීම දරුවන්ට ඉඳුල් කටගෑම ඉස්සරලාම හිසේ තෙල් ගෑම මේ ආදී නොයෙක් අවස්ථා අපිට මංගල්‍යයන් හා සමානයි. වැඩිවිය පැමිණීමේ මංගල්ල ආවාහ විවාහ මංගල්ල මේවාගේ අවස්ථාවලට අපි පිරිස් රැස් කරගන්නවා. ආරාධනා කරනවා. කැඳවලා ඒ පැමිණිච්චායට ආහාරපානාදීෙන් සංග්‍රහ කරනවා. මේ වාගේ කාරණා තවත් ඕන තරම් පැහැදිලි කරන්න කරුණු තියෙනවා. එක එක ආගම් වලට අනුව එක එක જાතීන්ට අනුව මේ මංගල අවස්ථා තව තව මේ විදිහට වෙනස් වෙන්න වෙනස් වෙන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව මේ කුඩා දනක් හෝ කියලා කියන කාරණාවට මංගල අවස්ථාවේ දෙන දානේ එතකොට මහ ධනක් හෝ කියලා කියහම ඒ කාරණාව පැහැදිලි කරනවා. යම් කෙනෙක් මේ ඉට්ට ඉත්ත කියන කාරණාවේදී මහ ධනක් මනාව සකසලා පිළියෙල කරලා දෙන දානයක්. ආහාර පාන, කැවිලි පෙවිලි, වස්ත්‍ර, ආභරණ තවත් නොඑක් දේවල් සකසලා පිළියෙල කරලා මනාව දෙන මහ දන් තියෙනවා. එහෙම දන් දෙනකොට බ්‍රාහ්මණයන්ටත් දන් දෙනවා. තවත් වෙනත් ආගමික ශාස්ත්‍රවරුන්ටත් දන් දෙනවා. නමුත් මනාව සකසලා දන් දෙනවා. යම් කිසි කුඩා දනක් හෝ මහ දනක් හෝ. ලෝකීය මහජනයා උදෙසා සඳහන් කරනවා මේ මුළු සක්වල පුරාම දන් හල් දානශාලා හදල දන් දෙෙනවා. අවුරුද්දක් මුළුල්ලේම දන් දෙෙන. ඒ දානයෙන් ලබනවද කොච්චරානි සංසයක් මුළු සක්වල මුළුල්ලේම දානශාලා හදල අවුරුද්දක් පුරාම දන් දෙෙනවා. ආං එහෙම දන්දීල ලබන ආනිසංසය මෙතන සඳහන් කරලා තියෙන භාගිතුන් වහසගේ ශාසනය උදෙසා දන් දෙෙන කාරණාව නෙමි. ලබන ආනිසංසය උජ්ජු ගතේසු මෙතන උජ්ජූජ ගතේසු කියලා කියන්නේ පිළිදෙ ආර්යයන් වහන්සේලාට. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. පසේබුදු සම්මා සම්බුද්ධ. මේ මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි හිත පිහිටවාගෙන යම් කෙනෙක් කරනවා නම් වන්දනාවක්. එක මොහොතක්. ආන් ඒ වන්දනාවෙන් ලබාපු කුසලය හතරකට බෙදලා එක කොටසක් ගත්තහම අර ලෝකීය මහජනයා උදෙසා සක්වල පුරාම දානශාලා හදලා දන් දුන්න කුසලය වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආර්යයන් වහන්සේ නමකට වැඳපු කුසලයේ හතරට බෙදලා එයින් එක කොටසක් තරම්වත් අර දානී ආනිසංසය වටින්නේ නෑ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ උත්තම වූ වන්දනාව කොයි තරන්නම් ශ්‍රේෂ්ඨද. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් පිරිනිවන් පෑව කාලෙත් අපිට භාගිතුන් වහන්සේට වන්දනා කරන්න බාධාවක් නෑ. ජීවමානව වැඩ හිටපු කාලෙත් බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා තැන් තැන්වල වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නොඑක් වස්තුන් වන්දනා කළා. ඒ අපි පිටකේ සඳහන් වෙනවා. එක සදහවත් උපාසකයෙක් සහ උපාසිකාවක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පොත්තක් රන් කරඬුවක තැම්පත් කරගෙන උදේ හවස වඳිනවා. බුදුරජාණන් වහන්සේට වඳිනවා වගේ වඳිනවා. පසළොස්වක පෝය දවසට එළි වෙනකම්ම මේ දෙපළ වන්දනා කරනවා. එවන් දේවල් වලට කියන්නේ කපටික ධාතුන් වහන්සේලා කියලා. ජයශ්‍රී මහබෝධින් වහන්සේගේ පොත්තක්. ඉතින් භාගිතුන් වහන්සේ ධර්මාන කාලෙම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වඳින්න ජේතවනාරාමේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් රෝපණය කළා අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ඒ භාග්‍යතුන් වහන්සේ නැති වෙලාවට එන සැදැහැවතුන්ට වන්දනාමාන කරගන්න. අද බුදුරජාණන් වහන්සේ මේ පැත්ත පැත්තේ වැඩ ඉන්නවා කියලා හිතලා ඒ පැත්තට හැරිලත් වැඳලා තියෙනවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය ඇතුළට ගියොත් බුදුරජාණන් වහන්සේට ලං වෙනකොට බුද්ධ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මි ධාරාව ඇතුළට අපි ගියා වෙනවා. බුද්ධ රශ්මිය විහිදෙනවා. අපි භාගිතුන් වහස ළඟ ඉන්නවා අපිව පහු කරලා රශ්මිය යනවා. අපේ ඇගෙත් ඒ රශ්මිය වැදෙනවා. දැන් අපි භාගිතුන් වහන්සේගේ රශ්මි කදම්බේ ඇතුලේ ඉන්නේ. ඉතින් එහෙම ළඟට ලං වෙන්න සංසාරේ හුඟක් පින් තියෙන්න ඕනේ. හැමෝටම බුදුරජාණන් වහන්සේ ළඟට යන්න බෑ. සසර මහා පුණ්‍යවන්තයෝ තමයි ළඟටම ගිහිල්ලා වෙන්නේ. නමුත් දුර ඉඳලා වැන්දා කියලා ආනිසංශයේ අඩුවක් අඩුවක් නෑ. හිත පැහැදීම ළඟ තමයි ඒකේ උසස් භාවයේ සහ පහත් භාවයේ තියෙන්නේ. ආනිසංශයේ අඩුද වැඩිද කියන එක තියෙන්නේ හිතේ පැහැදීමත් එක්ක. නමුත් ලැබුණොත් රශ්මි කදම්බේ ඇතුළටම ගිහිල්ලා වඳින්න කොයි තරම් ශ්‍රද්ධාවෙන් වඳීද. ආන් එදා හිත පහදවාගත්ත හැටියට චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ බෝධින් වහන්සේ ළඟ පිළිම වහන්සේ ළඟ වඳින්නත් පුළුවන්. සර්වඥ ධාතුන් වහන්සේ ළඟ වඳින්නත් පුළුවන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේට වඳින්න එදත් අදත් අපිට බාධාවක් තියෙනවද? අඩුපාඩුවක් තියෙනවද? හරියට හිත පහදවල වැන්දොත් ලැබෙන ආනිසංසය කොච්චරද කියන කාරණාව අපට දැන් මේකෙන්ම වැටහෙනවා. නමුත් පින්නතුනි අපි ගැන කල්පනා කරලා බැලුවොත් අපි පින්නතුනි හිතන්නකෝ අපි බුදුරජාණන් වහන්සේට දවසේ කී පාරක් වැන්දද? සමහර කෙනෙක් මාසෙකට වතාවක්වත් වැඳලා නැහැ. සමහර කෙනෙක් අවුරුද්දකට සැරයක්වත් වැඳලා නැහැ. සමහර කෙනෙක් හිටගෙනම වැඳලා යනවා. ඒ යන්නේ කොහාටද එතකොට? වෙනත් ලෞකික කටයුත්තක් සඳහා. භාග්‍යතුන් වහන්සේට වඳින්නවත් වෙලාවක් නැහැ. හිටගෙනම ඔළුව නමල යනවා. එහෙම නැත්නම් හිටගෙනම මේ පැත්ත දිහා බලාගෙන ඔළුව නැමිල්ලකුත් නැහැ. දෝත එකතු කරලා යනවා. නමුත් සසර දුක් සසර බය අපිට සම්පූර්ණයෙන්ම කියලා දුන්නේ බුදුරජාන් වහන්සේ. මේ භයානක සංසාරයෙන් එතර කළා නම් ඒ බුදුරජාණන් වහන්සේ.